මුවන් පැලස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අල්ලාගෙන ආපු මනමාලයා. මිනිහා ආරච්චිල හොය හොයා පැලස්ස පුරාම ගියාලු. <laughs> අන්තිමේ මිනිහාගේ පරණ කාර් එක කඩාගෙන මගේ තේ කඩේ එළියේ බංකුවේ ඉඳගෙන කල්පනා කරනවා. <laughs> මං අහන්නේ ආරච්චි සුචිල මගේ පුතා සිරිමල්ව අහක දාලා දිගා මඩුල්ලට ගිහින් හොයාගත්තු මේ බෑනට පැලැස්සට එන්න කියලා මාමන්දි මග ඇරියද නෑ නෑ ඒක වෙන්න බෑ එක්කෝ මේ බෑනට එන්න කියාපු එක ආරච්චිලට අමතක වෙලා මිනිහා වෙන කොහේ හරි ගියා එක අතකට මේ අලුත් පෑනන්දියට මාමයි නැන්දම්මයි දෝනියන්දවයි එපා වෙන්න මේක හොඳ පාඩමක්. මේ පාඩමට මාත් තව යමක් එකතු කරලා බෑනන්දියව යවන්න පුළුවන් ආපෞත්තිකා මඩුල්ලටම. <laughs> ඊට පස්සේ විසෝ ඉදීවි කෙදරම. <laughs> ඒ ඊකොල්ලා ඔය එළිය බංකු ඉඳගෙන ඉන්න මහත්තයාට මෙහාට එත ගියා. කොහොම හරි මේ හාදයාගේ හිත බින්දෙන්න යමක් කරන්ට මම මිනිහව හරිනවා වෙදරාලගේ ගෙදරට. මාම්බ දැක්කත් ඇති පිසෝව එපා වෙලා ආපහු යන්න. <laughs> ඒ හිමින් කොල්ලා එන්ට ගිහන් ওই මහත්තයාට එන්ට මහත්තයා ඇතුළට එන්ට එන්ට. ආන්න මං කීවා ගරජ් එකේ අයිති සුවාරිස්ට පුළුවන් තරම් ඉක්මනින් මහත්තයා කාර්යක හදලා මෙහාට එවන්න කියලා. හැබැයි ටිකක් වෙලා යයි කිව්වා. ආ හොඳයි හොඳයි මුදලාලි. වෙලා ගියාට කමක් නැහැ. කොහොම හරි මම ආරච්චි මාමන්ඩ එන කලින් ඉඳලා තමයි ආපහු යන්නේ. ආරච්චිලා කොහෙද ගියේ කියලා දන්නේ ගමේ වෙදරාලාමි විතරයි. අපි ගිහින් අහමු වෙද ගෙදරි. අත් කොහෙද බෙදරාලහමගේ ගෙදර? මං දවසක් ඒ ගෙදර ළඟට ගියා වගේ මතකයක් තියෙනවා. ළඟදී ඉන්නේ. මං අහලා තියෙනවා උන්නැහේ බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් කියලා. හ්ම්. ඉන්කොල්ලා මම මගේ කාර් එකේම මේ මහත්තයා එකකින් ගේ ඉස්සර බස්සලා එන්නම්. මට අද හුඟක් වැඩින්දා ඊට පස්සේ මං එන්නම් මහත්තයාව අනේපා කරදර වෙන්න මුදලාලි <laughs> නෑ නෑ කිසිම කරදරයක් නෑ මං මෙහෙම ඉන්නම් කාර් එක හදනකම් නෑ නෑ නෑ ඒක හරි නෑ ওই මහත්තයා වෙදගෙදරට බස්සලා මං අහපව් වෙනවා මගේ ඒ පැත්තේ තියෙන ඉඩම් වල වැඩකටත් එක්ක මං යන්නේ හ්ම් යන් එහෙනම් අනේ මං දන්නේ නෑ මුදලාල්ට කරදරයක් නෙවෙයි නම් කරදරයක් නෑ යම්මගේ කාර් එකට හ්ම් හ්ම් නගිට කාරකට දිගමඩුල්ල පැත්තේ ආ දවසක එන්න අපේ ගෙදරටත් මුදලාලි. පොයි මං එන්න. මං එනවනම් එන්නේ මගේ පුතා එක්ක. හැබැයි පුතා මෙහි නැහැ. පුතා කොහෙද ඉන්නේ? කොළඹ. යා ලොකු බිස්නස් කාරේ. මේ මහත්යාට ඔය පරණ කාර් එක අහක දාලා හොඳ අලුත් එකක් ගත හැකි පුතාගේ කාර් බිස්නස් එකේ. කොච්චර හොඳද හැම කෙනෙක් දන අඳුන ගන්න එක. දැන් මේ වෙද ගෙදරට ගියාම වෙදරාලාමි නැතිනම් එනකල් ඉඳලා අහන්ට ආරච්චි මාමන්ටි ගියේ කොහෙද කියලා. ඊට පස්සේ පුළුවන් ඉතුරු හරිය කරගන්න. මම මේ ආපු ගමනේ ප්‍රයෝජනයක් නැහැ ආරච්චිල මාමන්ගේ මුණ ගැහුනේ නැත්තම්. අපේ අපච්චිත් ලබන මාසෙ විතර දවසක මෙහාට එන්ට ඉන්නවා. අපේ කටයුත්ත ගැන මොන මොනවද මන් දන්නේ කතා කරගන්න. ඊට කලින් මම ගන්නවා කටුව. මොකද්ද කිව්වේ මුදලාලි? <laughs> නෑ නෑ නෑ මම මං කිව්වේ මේ ආරච්චිල මේ මහත්යට එන්න කියලා. හරියට මග ඇරියා වගේ වැඩක් නේද කෙරුවේ. ඕම වැරදියේ. නෑ නෑ මං හිතන්නේ මොකක් හරි රාජකාරියකට යන්න ඇති කියලායි. ඔව් වෙන්නත් පුළුවන්. කොයික හරි මේ මහත්යාය වෙදගෙදරට ගියාම ටිකක් බලන්න පිරිමි ලෙඩෙක් ඉන්නවාද කියලා. වෙදරාලාමි ගියේ කොහෙද කියලා ලෙඩා කියයි. ආරච්චිලා ගැනත් කියයි. ඒත් මං කොහොමද ඒ නන්නාඳුනන ලෙඩකුගෙන් අහන්නේ? නෑ මං කිව්වේ වෙදරාලාමි නැතිනම් ඒ ලෙඩාගෙන් අහන්න කියලා. මිනිහාගේ නම නාමල්. නාමල්? අමුතු නමක් ඒක. හරියට මේ පැලැස්ස පලාතේ නෑ ඒ වගේ නම. මිනිහා පිටගංකාරී. මේ ඉස්කෝලේට ඉගෙන ගන්නට ඇවි. දැන් අවුරුදු ගාණක් මෙහෙ ඉන්නවා පදිංචි වෙලා. කොහෙද නාමල්ගේ ගම? ඔය මේ දුම්බර ඉසව්වේ. මිනිහා තමයි ආරච්චිලාගේ ලියන්න වෙලා ඉඳලා ආරච්චිලව නට්ටම් කිව්වේ. හැබැයි ඒකේ වැඩි මහත්තයා අපේ ආරච්චි මස්සිනා හරි මෝඩයි. ඊට හපන් ආරච්චිලගේ මැණිකේ. ඒ පිටගංකාර නාමෙලාට ලියන තානාන්තරේ දීලා නිකන් හිටියේ නෑ. <laughs> මිනිහා ගෙදරම නවත්ත ගත්තනේ. නෑ. අර පරණ බලවගේ ගෙදර. මේ මහත්තයා මේවා මේ මං කියාපු විද්‍යාවක් කිසි කෙනෙකුට කියන්න නම් එපා. අපොයි මං කාට කියන්නද? ඉතින් ඒ නාමල් කියන හාදයට දීපු ලියන තනතුරට මොකද වුනේ? ලියන තනතුර තාම දැති. නමුත් අනේ මන්දා මේක කියන එක හරිද මන් දන්නේ. ඉතින් ආරච්චි මාමගේ ගෙදරම නැවතිලා ඉඳගෙන මිනිහා මොකුත් වංචා කෙරුවද? <laughs> වංචා විතරක් නම් බැරිය. ආරච්චිලගේ එකම දෝනියන් දැක පිසෝට උගන්වනවා කියලා රවටගෙන ඒක හුඟක් දුරට ගිහින් බොම කැතයි. බොම කැතයි. මොනවා මොනවා? ඇයි? ඇයි කල්පනා කරන්නේ? ඈ? නෑ නෑ. නෑ නෑ ඉතින්. ඉතින් විසෝව රවටගෙන හුඟක් දුරට ගියයි කිව්වහම මගේ හිත රිදුනා මුදලානේ. ඔය මහත්යා විශ්වාස කරගෙනයි මං ඔය රහස කීවේ. ඉතුරු හරිය මම පස්සේ කියන්න. ඔව්. මේ තියෙන්නේ වෙදකෙදර. ඔය මහත්යා ගිහින් ආරච්චිල කොහෙද කියේ කියලා ඒ නාමල්ගෙම්ම අහලා මට හිතයි ආපහු දිගහමඩුලට යන්න මුදලානේ. ඇත්තමයි. චී චී චී චී චී. නෑ නෑ නෑ. ඒක හරි නෑ. ආපු ගමන ආරච්චි මාමණ්ඩිය මුණ ගැහිලම යන්න. හොඳද? මේ මුදලාලි කියන හින්දා මිසක් නැතිනම් නෑ මහත්තයෝ මං ඔය කියාපු රහස එහෙම ආරච්චිලටවත් වේදනාලා මිටවත් වෙන කිසිම කෙනෙකුටවත් නෑ නෑ නෑ මං කියන්නේ නෑ නමුත් මම මේ රහස ගැන තවදුරටත් දැනගන්න එක හොඳයි කියලා හිතෙනවා හරි දැන් බය නැතුව යන්න ගෙදරට. ගිහින් බලන්ට මං කියාපුවේ නාමල් කියන ලෙඩා ඉන්නවාද කියලා. අහන්ත ආරච්චිල කොහෙද ගියේ කියලා. හොඳද? නෑ මුතලාගේ. අපි යන් ආපහු යන්න. දැන් මගේ කාර් එක හදලා ඇතිනේ. නෑ නෑ නෑ නෑ. ඒක හරි නෑනේ. ආපු ගමන ආරච්චි මාමව මුණ ගැහිලා යන්න. මම ඔය කියාපු කිසිම දෙයක් කියන්න නම් එපා. හොඳද? නෑ ඕනේ නෑ අපි යමු. මං අදම ආපහු යනවා. ඉක්මන් වෙන්න එපා මහත්තයෝ. අනිත් කාරණාව මිනිස්සු දැක්කා ඔය මහත්තයා මම මගේ කාරකේ නග්ගාගෙන මෙහාට ආහැටි. වැරදිලාවත් ඒක කවුරු හරි පුලත් අපේ ආරච්චිලට කීවොත් මොකද වෙන්නේ? ওই මහත්තයා මං හරවලා ආපහු ඇරිය කියලා මිනිහා මායි කියලා ජම්මාන්තෙන් තරහ වෙයි. මුදලාලි මට උදව් කරන්නට ගෙහින් ඒ නරක නාමය අහන්න වටින්නේ නෑනේ. හරි. මං ගෙහින් වෙදරාලාමිකෙන් අහලා බලන්නම් ආරච්චිල කොහෙද ගියේ කියලා. ඒ එක්කම බලන්ට අර මං කියාපු ලෙඩා ඉන්නවද කියලා. නාමෙලා. ඒ කියන්නේ ඒ නාමෙල් කියන හාතය ලෙඩෙක්ද? ලෙඩෙක් කියන්නේ මිනිසුන්ගෙන් ගුටි බැට කාලා අඬු කඩාගත්තු ලෙඩේ. අපොයි දෙයනේ මොකද්ද මම මේ ආපු ගමනේ තේරුම? අනේ මුදලාලි. කරුණා කරලා මාව මගේ කාර් එක හදන ගෑරේජ් එක ළඟ බස්සන්න. මං අදම ආපහු නෑ මං කීවනේ ආරච්චිල ගියේ කොහෙද කියලා වෙද ගෙදරින් අහලා. ඊට පස්සේ ඕන්නම් යමු ආපහු කාර් එක ගන්න. එහෙම නේද? හරි. ඈ මුදලාලි මට හුඟක් උදව් කෙරුවා මගේ කාර් එකේ කැඩිලා අතරමං වුණාම. එහෙනම් මං වෙද ගෙදරට ගිහින් බලන්නම්. අන්න හරි. වෙදරාල නැතිනම් ඒ නාමෙලා කියන මිනිහා ඉන්නවද කියලා බලාගෙන එන්න. එහෙම මිනිහෙක් බලන්න නෙවෙයිනේ. මං දිගමඩුනේ ඉඳලා ආවේ. බෑ බෑ බෑ. අපි යමු යන්න. එක්ක මං පයින් යන්න. චී චී චී. ඒක හරි නෑ. හොඳයි. නාමෙලා දකින්න නෙමෙයි කියවනේ ආවේ. කොහෙත්ම නැහැ. මං එදත් ඇවිත් ගියා මිසක් මට දකින්න ඕනෑ කරන එක්කෙනා දැක ගන්න බැරි වුණා. අපි යමු යන්ත මුදලාලි. කවුද ඔය කියන එක්කෙනා? ආරච්චිලිගේ දුව බිසෝ. මම තුන් සැරයක් ඇවිත් ගියා. ඒත් මං දැක්කේ නෑ බිසෝව. ඇයි ඕක මට ඉස්සෙල්ලා කිව්වේ නැත්තේ? ආරච්චි මාම මුණ ගැහෙන්න ආවා කිව මිසක බිසෝ ගැන කීවේ නෑනේ. බිසෝ ඉන්නෙත් මේ ගෙදර දැන්. <laughs> යන්තමේ ගේට්ටුවෙන් ඇතුළට. බිසෝ ඇති ගේ ඇතුළේ. ඇයි බිසෝ මේ වෙදගෙදර ඉන්නේ? බිසෝ තමයි වෙදරාලාමේගේ බේත් කලවම් කරන නේස්. ආ ආනි මාරිනි. අර ජනේලෙන් ඇතුලේ පෙනෙන කාමරේ. දැන් ගිහින් ආගන්ත ආරච්චිල ගියේ කොහෙද කියලා. ඒකම බලන්ට උස හීන් දෑරේ ඉසකේ බොකුටු නාමෙලා ඉන්නවාද කියලා. හරි. මං එනවා ඉක්මනින්. ආ හාමුදුරලාලි මහත්තයෝ. ගෙහින් එන්නම්. විදසියක් නැහැ. නාමිනුත් නැහැ. කවුරු නමුත් කාරයකින් ඇවිත් අර ගේට්ටුව ළඟ ඉන්නවා. පෙදසිය මට කියලා ගියේ ලෙඩෙක් හරි බෙහෙත් ගන්නට හරි කවුරු හරි ආවොත් ගේට්ටු ඇරලා ස්තූපි වාඩි වෙලා ඉඳ දෙන්න කියලා. ඒත් කවුද මන් දන්නේ අර ඉන්න ලෙඩා. මම ඊට කලින් දැකලවත් නැහැනේ. ඒ ගේට්ටු ඇරි නැත්තම් යයි යන්න. එතකොට සීයා මට බනි. මොනව කරන්නද කියන්න මටම තේරෙන්නේ ඕන දෙයක් වෙද්දී මං අරිනවා ගේට්ටු. වෙදරාලාහම නෙදෙක් බලන්ට ගියා. බෙහෙත් ගන්න නම් ආවේ ආන් අර ස්තූපේ වාඩි වෙලා ඉන්න තැනකල්. ආ. හුඟක් වෙලා යයිද එන්ට? <laughs> නෑ ඒ හැටි වෙලා යන එකක් නෑ. ආ. කවුරු හරි ලෙඩෙක් ඉන්නවද ඇතුලේ? ම්ම්. ඇයි එහෙම අහන්නේ? නෑ නෑ මම මේ නිකන් ඇහුවේ. මීට කලින් මෙහාට ආපු කෙනෙක්ද? ම්ම්. මන්නත් දැකලා නෑ. බේත් ගන්න දාවේ? නෑ නෑ මම මේ ආවේ මේ මේ. නෑ නෑ නෑ මට දැනගන්න ඕනේ නෑ ආපු කාරණාව. ඔහොම වාඩි වෙලා ඉන්නකෝ. ආ හොඳයි. ෂා ලස්සනයි කියන්නේ හරිම ලස්සනයි. අද රස්නේ තමයි. ඊටත් වඩා රස්නේ. සීය දැන් ඒවි. එතකල් ඔහම ඉඳගෙන ඉන්න ඔය ස්තෝපෙම. මේ පලාත හරිම ලස්සනයි. <laughs> ඒ වගේම හොඳ දුණුකේ හරි සපු මල් හරි සුවඳක් දැනෙනවා. මොනවාද ඒ පිපිච්ච මල් జాතිය? ආ ඒ අර තෙලට තියෙන ගිනිසපු ගස්වල පිපෙන සපු මල්. <laughs> මේ කොහේ ඉඳලාද වෙදසියව මුණ ගැහෙන්න ආවේ? මේ පැලැස්සම දින්නේ. පොට වරදී මං කොහේ ඉඳලාද ආවේ කීවොත් මං මොනවද කියන්නේ දැන්? මට ඇහුනේ නෑ මේ ප්‍රශ්නේ. නෑ මං ඇහුවේ මේ වෙදරාළහාමි හම්බෙන්න ආවේ ඈතක ඉඳලාද? නැතිනම් මේ පැලැස්සෙමද? මමද? මම මේ පැලැස්සේ නෙවෙයි. ඒ වුණාට මේ මුවන් පැලැස්සට මං හරීම කැමතියි. මේ පැලැස්සේ ඉස්කෝලේ ඉගෙනගත්තු කීප දෙනෙක්ම කීවා මේ මුවන් පැලැස්සේ ඉස්කෝලේ බොහොම හොඳයිලුනේ. <laughs> මෙයත් මේ මේ මේ මේ ඉස්කෝලේද ඉගෙන ගත්තේ. ඔව්. මේ අපේ ඉස්කෝලේ හොඳයි කියලා කියනවා අහන්ට මං හරිය කැමතියි. <laughs> මේ ඉස්කෝලේ ලොකු මහත්තයා බොහෝම හොඳ ගුරුවරයෙක්ලු. නේ? උන්නැහි මේ නොදියුණු පළාතේ හිටිය දුප්පත් ළමයින්ට හොඳට උගන්වලා ඒ අයට ඉහළටම නගින්ට අත දීපු ශ්‍රේෂ්ඨ වැදගත් ගුරුතුමෙක් කියලායි අපේ ගම් පළාතේ මිනිස්සු කියන්නේ. ඇත්තද මේ කතාව? ඇත්තද කියලාත් අහනවා. අපේ ලොකුස මේ පැලැස්සට නොඑන්න මේක තාමත් වල් බිහි වෙච්ච කැලෑ ගම්මානේ. ෂා කොච්චර සන්තෝෂද අහන්ට. ඇයි නැක්ස්ට් ඉන්න. ඔහොම වාඩි වෙලා ඉන්න. සීය දැන් ළඟ වෙනවා ඇති. ආ හොඳයි. මේ මේ මට වතුර ටිකක් බොන්න පුළුවන්ද? අද රස්නේ හින්දාද මන් දන්නේ නැහැ. හරිම තිබහයි. අපොඩ කින්ද මම වතුර ගෙනනකම්. චා. එයාගේ මුහුණේ තියෙන සිරියාව කියලා නිමක් කරන්න බෑ. කටහඬේ තියෙන මිහිර මීට කලින් කවදාවත් මගේ කන් වලට ඇහිලා නැහැ. කෙස් වැටිය ධනෙස් දෙක ගාවට ටිකයි. මේ මගේ මනමාලිද නැත්තම් වෙන කවුරුවද? නෑ නෑ. මම මේ පරස්තාවට පිටුපාන්නේ නැහැ කීයට ගියත්. මෙයාගේ අප්පච්චි අත මං මෙයා බලන්ට හොරෙන් ආපු වගක් දන්නේ නැහැ. ඒත් මගේ පරණ කාර්යයක කැටිච්ච හින්දා අර මුදලාලි කෙනෙක් මාව මේ ගේට්ටුව ගාව බසලා ගියා. වෙදරාරාම එනකන් එන්න කියලා. ඒ මිනිහා කවුද කියලා මං හඳුනන්නෙත් නැහැ. ඒ ඇයි මාව මෙතන බැස්සුවේ? වෙදරාල මොන ගෑනද කියලා. ආ ඔන්න එනවා. වතුර නේද ඉල්ලුවේ? <laughs> ඔව්. ආ මේ මොනවද? මේ කරදර වෙන්න එපා. <laughs> නෑ කරදරයක් නෑ. මේ වැල්ද දම්යුෂ. ආ. මේ වතුර. හොඳයි. කැමති දෙයක් දීලා සීයා එනකල් ඉඳගෙන ඉන්න. හොඳද? හොඳයි හොඳයි. ඒ කඩකාරයා කීවේ නම් මිසෝ කියන කෙල්ල මේ වෙද ගෙදර නැමතිලා ඉන්නවා කියලායි. ඒත් මේ කෙල්ල මගේ මනමාලි වෙන්න ඉන්න කෙල්ලමද? නැත්නම් මේ වෙදරාලාමගේ මිනිපිරියද? කඩකාරයා කීවේ ආරච්චිලයි යාගේ හාමිනේ ගිය දිහාව මේ බෙදරාලාමේ දන්නව ඇති කියලයි. මම ඒක නෑ මේ කෙල්ලගෙන් අහන්න හොඳ නෑ. අනිත් එක කඩකාරයා කීවා මේ ගෙදර නාමෙල් කියලා කෙනෙක් ඉන්නවද කියලා බලන්න කියලා. එයි. මිනිහා කීවා මගේ කාර් එක හදලා ඉවර නම් මාව එක්ක යන්න එනබයි කියලා. කවුරු නමුත් ඒ මුදලාලි බොහොම හොඳ මිනිස්සෙක්. ආ අන්න අර කඩකාරය ආවා. මගේ කාර් එකක් දැන් හදලා ඉවර ඇති. මං ගිහින් මගේ කාර් එකෙන්ම එන්නම් එහෙනම්. <laughs> ඒ ආවේ විතරලාම නෙවෙයි. එන කලින් නැද්ද? ආ. ඉන්ටනම් ඕන තමයි. ඒත් මගේ කාර් එක අර කඩ වීදියේ ගෑරේජ් එකට දැම්මා. පොඩි රිපෙයාර් වැඩක් කරන්න. ඒක හදාගෙන මං ආපහු එනවා. හොඳයි. මම වෙදසිය ආවම කියන්නම්කෝ. හා හා හොඳයි. පැෂන් ෆෘට් ඩ්‍රින්ක් එකද බොහොම ස්තුතියි. ඒක හරිම රසයි. ඒක සුළු දෙයක්. හොඳයි එහෙනම් ගිහින් එන්නකෝ. හොඳයි. චෙරියෝ. ආ, හරි ඉන්නේ බිසෝ. මනමාලයා එක්ක මොනවද කතා වෙනවා. අනේ අම්මපා මේ ආරච්චිල කරන නොහුබිනා වැඩවල හැටි. මං අහන්නේ ඇයි බිසෝ කෙල්ල මගේ සිරිමල්ට නොදී දිගා මඩුල්ල එකකට පූට්ටු කරන්ට යන්නේ? ඈ සීවරණේ මේ තියෙන ඉඩකඩම් සේරම මගේ කොල්ලට නේද දෙන්න වටින්නේ? නෑ නෑ මම මේකට ඉඩ දෙන්නේ නැහැ කීය කියක්. භාගතා දැන් මේක නාමලා දැක්කනම් මගුල එතනින් හමාරයි. ඔන්නෙනවා ඔන්නෙනවා. අනේ මට සමාවෙන්න මුදලාලි. ආරච්චි මාමා ගියේ කොහෙද කියලා අහන්න මට අමතක වුණා. <laughs> ඒ කියන්නේ අර කෙල්ල දැක්කට පස්සේ මං කියාපු දේ සේරම අමතක වුණාද? ඈ? ඔව් නෑ නෑ නෑ මේ මේ මොනවද මුදලානේ මට කිව්වේ අයියෝයි මං කාරණාවල් දෙක තුනක්ම කිව්වනේ නම්බර 1 වෙදරාලගෙන් ආරච්චිලා ගියේ කොහෙද කියලා අහන්න කිව්වා උන්නේ නෑ ගෙදර ඊළඟ එක වෙද ගෙදර ඉඳගෙන බෙහෙත් කරගන්න මිනිහෙක් ඉන්නවාද කියලා බලන්න කිව්වා මොකද්ද මිනිහාගේ නම ඈ ඈ තාමත් අර කෙල්ල දිහානේ බලන්නේ නෑ නෑ මම බැලුවේ අර ජම්බුක හදියා. මොකද්ද ඔය නමක් කිව්වා තමයි මතක නෑ ඒක. නම නාමෙල්. නම නාමෙල්. බැට කාලා අඬු බඬු කඩාගෙන ඔත්පල වෙලා කෙදිරි ගන්න ලෙඩෙක් ඉන්නවා දැක්කද වෙදගෙදර. උගේ නම නාමෙල්. නෑ මුදලාලි. මං දැක්කේ ආන් අර hina වෙපේ ඉන්න ගෑනු ළමයා විතරයි. එයා ඒ වෙදරාලාමගේ මිනිබිරි මං හිතන්නේ. ඇයි මේ මුදලාලි මේ මිනිහා ඉන්නවද කියලා හොයන්නේ? නායගන්ට තියනවද? ඒ සුළුමුළු කියන්ට කලින් මට දැනගන්න ඕන කෙරුවේ නාමෙලා එතන ඉන්නවද කියලා දැනගන්න විතරයි. එහෙමද? පොඩ්ඩක් ඉන්න මුදලාලි. මං අර ගෑනු ළමයකින් අහලා එන කාලේ. නෑ නෑ නෑ නෑ එපා එපා මේ මේ මේ මේ සැරේ ගියොත් විතර පැලවේ. නැගිනවා කාරකට. මං ගිහින් ඔහිගේ කාරක හදන ගරාජ් එක ළඟින් බස්සන්න. ආපහු දිගා මඩුලටම යනවා. රට වෙන්නේ ඔය වගේ දෙයමයි. තාමත් මට බැරි වුණා නාමෙලා ඉන්නවද මැරෙනවද කියලා දැනගන්න. මොකද්ද කීවේ මුදලාලි? මං හින්දා කරදර වුණාද? මේ වාහනේට ගාස්තුවක් මං දෙන්නම් මුදලාලිට. කරුණාකරලා මාව ඒ ගෑරේජ් එක ළඟට දාන්නකෝ. මොර මං හයිරින් කාර්කාරේ? නෑ නෑ නෑ නෑ. අනේ මං එහෙම හිතුවේ නෑ. මුදලාලි තරහ වෙන්න එපා. මට සමාවෙන්න. මෙයා නෝ ඉලන්දාරියා. සමුසේ අද උදේ ඉඳලා මා එක්ක කතා බහ කරපු මිනිහා නෙවෙයි දැන් මම ඔයාලට ලොකු රහසක් කියන්ටයි අර නාමෙලා කියන මිනිහා ආරච්චිලාගේ දුව බිසෝට ආදරේ බිසෝගේ මිනිහා මුවන් පැලස්ස අද රංගපෑම් සීලරත්න සෙනරත් රත්නාලාල්නී ජයකොඩි සමග කමල් දේශප්‍රිය නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්